එවං ධම්මෝ එවං භාවී ඒකං අනතීතෝ තීති අවුරුණිය යෝගාවචර මහා සංඝරත්නය අවසරයි අපිට මේ පාඩය අහනකොටම ප්‍රතිපත්තහන් අහලා පුරුදුයක් ගන්නද නැවතත් බොහෝම පැතිරිච්ච සමාජීය ධර්මයක් වන මරණය සහ මරණ සතිය ඉතිපත් කරනවා සතිපට්ඨාන සූත්‍රය අද අපි මේ 20 වෙනි වතාවටයි මේ සාකච්ඡාවට ධර්ම දේශනාවකට මාතෘකා කරගන්නේ වරින් වර මේ සූත්‍රයේ ඊටාම දන්න තේරෙන සමාජික ධර්ම වල ඉඳලා ඊටාම ගැඹුරු දේවල් වලට ගෙනියනවා. නැවතත් ආයේ සමාජීය පොදු ඇත්තට සත්‍යයට ලං කරනවා වගේ විවිධ සංඥාවල් ගෙන දීමේ උපක්‍රමයක් තියෙනවා. අපි පසුගිය වාර දෙක තුනේ සාකච්ඡාවට ඉදිරිපත් කරගත්තා වූ ඒ ධාතු මනස්කාර කොටස ගත්තොත් ඒක කාටත් අනිවාර්යම පිළිගන්න වෙනවා බෞද්ධ වූ තබෞද්ධ වූ උගත් වූ නෝගත් වූ භාවනා කළා වූ නොකළා වූ કોઈ ක්‍රමයකට ගත්තත් ඒක ගැඹුරක් බව විශේෂයෙන්ම ගැඹුරකට අතුලාන්තයකට පදබල ආරාධනයක් වෙයි කියන බව ඒක බොහොම ප්‍රසිද්ධ සත්‍යයක්. ඊගාවට අද මේ මේ මල සෝහනක අමු සෝහනක හෙළන ලද මේ මලකුණක් ඉදිරියට අපිපත් කරවෙන මේ මරණ අනුසතියට එනකොට නැවතත් කාටත් තේරෙන අකමැති වුණත් අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙන සත්‍යයක්. අර කරගෙන යන ආ වූ සතිපට්ඨානයට ධෛර්යයක් වශයෙන් පන්නරය දීමක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් මේකේ පදගත අර්ථ ගත්තොත් පුනස පරම්භික්කවේ භික්ඛු මහණෙනි මේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ භික්ෂුවකයන්ට සුදුසු මේ පුද්ගලයා නැවතද මේ මේ වගේ භාවනාවක් කරනවා. තේයතාපි පස්සෙය ශරීරා ඉතින් ඔහු හරියට මෙන්න මේ වාගේ ශරීරයක් දකිනවා. කයෙන් Tamanට සමාන රූපයක් දකිනවා. සීවති කාය සම්පිතං අමුමෝනේ හෙලන ලාද. ඒකහ මතං වා. මැරිලා එක දවසක් ගියා වූ හෝ ශරීරයක් මේ සංසාර බය දක්නා වූ භික්ෂුවක් යෝගාවචර භික්ෂුව නැත්නම් යෝගාවචරයා දකින්නේ කොහොමද ද්විහෙමතං වා මැරිලා දින දෙකක් ගිය ශරීරයක් තීහෙමතං වා මැරිලා දින තුනක් ගිය ශරීරයක් විනීලකං ඒක නිල් වෙලා ඉදිමිලා විකුබ්බකං තඩිස්සි වෙලා විපු විනීලකං විකුබ්බකං විකුබ්බක ජාතං දැන් සංගොල පැහැවලා කුණු වෙලා කරවගන මේ වගේ ශරීරයක් අපිට. සෝ ඉන්න මේව කායන් ඒවන් උපසංහරති. ඒ ශරීරය මේ දැක්කා වූ බාහිරින් රූප ස්වභාවයෙන් ඉදිරිපත් වුණා වූ එහෙන් දැක්කා වූ මේ මලකුණේ මේ ආකාරයෙන් නුවණින් මෙනෙහි කරනවා. සාලකා බලලා භාවනාවට නංවනවා. අයන්තිකෝ කායෝ ඒවං ධම්මෝ. මේ බලාගෙන ඉන්න ඇස් දෙක තියෙන අවිඥානික මේ ශරීරය මෙවැනි ධර්මතාවයක් ඇත්තේ මේ ඉස්සරහා දකින්න මලකුණ වගේම මටත් දැන් ධර්මතාවයක් තියෙනවා. මේ ස්වභාවය ධර්මතාවයක්. ඒක අසවලාය හඳුනා ගන්න Tamanට විනාශ කරන්නවක්වත් ඒක ඉක්මවන්න පුළුවන් ස්වරූපයක්. ඒවන් ධම් ඒවන් භාවි ඒක අනිවාර්යයි. මේ භාවය වෙනස් කරන්න බෑ අනිවාර්යයි. ඒතං අනතීතෝති මේ මරණේ මා තාම ඉක්මවන ලද්දක් නෙවෙයි. මේ මරණයට මම යටත්. මේ මරණයට මම අහුවෙලා. ඒකෙන් ගැලවෙන්න මට බෑ. ආන ඔය විදිහට මලකුණක් ඉදිරිපත් කරගෙන ඒක සමත විදර්ශනා භාවනාව සඳහා අරමුණක් කරගන්න ආකාරය තමයි මේ ජවනිකාවෙන් තියෙන්නේ. ඉතින් මේක බොහෝම මේ කම්මැලි කරන භාවනාවක් අමිහිරි ධර්ම දේශනාවක් කල්පනා කරන්න වෙනකොට බොහොම සිත් එලවන සුළු ගතියක් නෑ. ආලවඩන ප්‍රේම වඩන ගතියක් නෑ. ඒක නිසා මේක බෞද්ධයින්ට සම්ප්‍රදාන කූල බෞද්ධ පරිසරයක හැදිච්ච කෙනාට ධර්ම ගෞරවයෙන් අහගෙන ඉන්න පුළුවන්. සංවේගය පිණිස අහගෙන ඉන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේ ශරීරෙට නැත්තම් මේ ජීවිතයට ආ වූ දුක් කරදර නිවීමේ අදහසින් සුව කෙරෙන සුව එළවන ආකාරයෙන් මේ ධර්මයේ පරිහරණය කරන ඇත්තන්ට මරණය කියලා කියන්නේ ඒක අසුබයක්. නොවිය යුත්තක් කතා නොකළ යුත්තක්. මරණ චේතනාව එහෙම නැත්නම් මරණ සංකල්පය කියන එක ජීවිත අභිවෘද්ධියට අහිමි කර එහෙම නැත්නම් අභාග්‍ය සම්පන්න අමංගල දුමංගල කාරණාවක්. ඒ නිසා ප්‍රසිද්ධ ප්‍රිය සම්භාෂණ වලදී එහෙම නැත්නම් සුවද සාදයන් වලදී අපි මරණ දැන්වීමක් හරි කණිඩයක් හරි කියන නරහසෙන් තමයි කන්ට කරලා කියන්නේ. ඒක ප්‍රසිද්ධ කරන්නේ නේ. ඒක ගැළපෙන්නේ නැහැ පරිසරයට. මොකද මේ පරිසරයේ තියෙන ඉදරම් පිනවන හැම වෙලාවෙම මේ සිලිලාරය හොයන වාතාවරණයක් වෙන තැනකට මේ මරණය ගැලපෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට බුද්ධ ආගම ඉගෙන ඉගැන්වීමේ ආරම්භක වැඩපිළිවෙලක් බුද්ධ학ම හඳුන්වා දීමේ වැඩපිළිවෙලකට යනකොට මේ මරණ සත්‍ය වගේ දේවල් හංගගෙන තමයි යන්නේ. ඉස්සරහට ගන්නෙ කොහොම ප්‍රේමනාප හොඳ කොටස් විතරයි. ඒ මරණ සත්‍ය වගේ දේවල් ගන්නෙ. විශේෂයෙන්ම බටහිරට නැත්නම් බටහිර අත්න් බුද්ධහව ගන්නකොට මේ චතුරාර්යක භාවනාවල ගැලපෙන බුද්ධානුසති, මෛත්‍රී, අසුබ මරණ සත්‍ය කියන දෙකේ මේ අසුබ මරණ සත්‍ය කියන දෙකම දුර්භාග්‍ය සම්පන්න ඒ තරම් නොවන ඒ ඒ වාග්යයන් තරම් නොවන භාවනා. ඒක නිසා කියන කෙනත් බොහොම අප්‍රිය පුද්ගලෙක් බාටපත් වෙනවා. ඒ ධර්ම දේශනාවත් අප්‍රිය බාටපත් වෙනවා. ඒ ගැන තමන් කරන මේ චින්තනයක් කල්පනාවක් බොහොම වෙහෙස කර දෙයක් වටපත්. ඒක අපි මුලින්ම තේරුම් අරගන්න ඕනේ. නමුත් අපිට මේ ලෝකයේ තියෙන ධර්මතාවය බලනකොට සෑම නරක සංසිද්ධියකම හොඳ කොනක් කියලා. අපි දක්ෂ වෙන්න ඕනේ ඒ ඇති වෙන මත වෙන ඕනම සංස්කෘතියක ඇත්ත ආ වූ ඒ හොඳ පැත්ත මත කරගන්න. එතකොට තමයි අපිට මේ හැකි සංඥාව එහෙම නැත්නම් මේ ධනාත්මක චින්තනය ආකල්ප ඇති කරගන්න පුළුවන් වෙන්නේ. නිසා මේ මරණ සතිය වගේ අහඬ කම්මැලි කරවන. අහඬ දුර්භාග්‍ය සම්පන්න වෙන්නේ. අභද්‍ර වූ අකල්යාණ වූ දුමංගල වූ මේ කාරණාව තුළ තාමත්ම ගැඹුරින් මේ සුබ පණිවිඩයක් සඳහන් වෙලා තියෙනවා. එනවා තමයි විශාල අඳුරු වලාවේ හොඳ රිති රේඛාවක් තියෙනවා. ඒ මොකද මේ මරණය Taman ඉදිරිපිට මේ විදිහට අනුසෝනේ තියෙන දිනක් දෙදිනක් තුන් දිනක් මත මරුණා මරලා කල් ගියා වූ නිල්ුණා වූ ඉදිමුණා වූ තරව ගලන්නා වූ මේ ශරීරය දකින්නකොට එහි තියෙනවා පැනලා යන්න බැරි ගතියක්. එවන් භාවි එවන් ධම්මෝ ඒයතං අනචීතෝති. මේ ධර්මයේ මම ඉක්මවුවේ නෑ. මේක සදාතනික ධර්මයක්. ඒක ඒකාන්තයි. එදා මේ මරණය ඇහි වදින නිසා Taman එක විතරා ඉන්න නිසා, ඒ ගඳ දකින්න නිසා, ඒ ශබ්දය ඇහෙන නිසා මිනිසු කතා කරනවා. নানা ප්‍රකටි වලින් මේ පසිඳුරංගෙම අපිට ඇවිල්ලා තදින් වදිනවා. මරණය බොරුවක් නෙමෙයි ධම්මතාවයක්. මරණය ඒ අභාවී ඒක ඒකාන්තයි. අනතීතෝති උඹට කොහෙද යත් ජලවමක් නැහැ. මෙහෙමනම් මරණීය සත්‍ය නම් මේ සත්‍යයේ යටපැත්ත වෙන අමරණීය තත්ත්වයක් සත්‍යයේ යෙතුයි. අපි මරණයට ගැලින් මූණ නොදී නොදැක නොඅහ ඒ පිළිබඳ ඒ ගඳක්වත් වදින තැනකට නොගින් කටයුතු කරනවන අපිට මරණය මේ විදිහට සත්‍ය වශයෙන් අස්පනාවිත වැටෙන්නේ නැහැ. පොල්ලකින් ඔලුවට ගැහුවා වගේ වැටෙන්නේ නැහැ. එහෙමනම් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ මරණයේ සත්‍ය නම් අමරණීය සත්‍යයක් ඒක ජීවිතේට සම්බන්ධ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. නමුත් මිනිහක් ඉස්සරහට ගියාම මිනිහ දකින්නකොට ඒ මරණය හාත්පසින්ම ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අනිත් පැත්තන්ගේ මූණවලේ අමුතු තාලෙට ඒක මේ රැව්පිලි රැව් දෙනවා දෝං කාරණා. එතකොට ඥානවන්තයෙක් කල්පනා කරනවා නම් ඒකාන්ත සත්‍යයක් මගේ දැන් මේ පසින්තුරාංගයෙන් මට ලැබෙන්නේ මේක සත්‍ය නම් මරණය සත්‍ය නම් අමරණීය සත්‍යයක් වෙනවා. එහෙමයි මේ කිං කුසල ගවේෂී වූ යෝගාවචරය කල්පනා කරා. කොස්තානන් වහන්සේ කල්පනා කරේ එහෙම. මරණය ඒකාන්තයි සත්‍යයි මේක ඉක්මවන්න බැරි තත්ත්වයක්. එහෙමනම් අමරණීය තත්ත්වයක් සත්‍යයි ඒකාන්තයෙන්ම මරණය ඉක්මවුවොත් අමරණීය තත්ත්වයට වත් වෙනවා. එනිසා මරණය දැකීම අර අමරණීයත්වයේ කියන ළඟා වෙන්න බැරි හිතා ගන්න බැරි මහාන් තත්ත්ව වූ ඉහළ ඒ අභිලාෂය යම් ප්‍රමාණයකට කිත්තු බල වෙනවා. මරණය වේතන සත්‍ය නම් අමරණීය තත්ත්ව සත්‍යයි. මේ අමරණීය වූ මරණයට අමරණීය වූ මේ නිවනට යන්න බැරි වෙන්න හේතුව මරණය අපි ඉක්මවල නැති නිසා. මරණය අපි ඒකාන්ත නිසා ධර්මතාවයක් නිසා. ඒ මරණයට හේතුව ඔය බෝසතාණන් වහන්සේලාගේ විශේෂ ගවේෂණයට හේතු කාරණා. මරණයට හේතුව උප්පත්තියේ જાතිය කියන එක පිළිගන්න ඉතාමත්ම අනිහිරි කර වූ කටුක වූ සත්‍යය. ඒ අපේ විපස්සී භාසාවයන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාලේ උන්වහන්සේ ඒ බෝසත් චල්පේ එහෙම නැත්නම් ඒ සම්මා සම්බුද්ධ පද ප්‍රාප්තියට ඉතර වෙලා පවත්ව විචිත්ත වීකයේ තිබිලා තියෙන මෙහෙම තමයි. මේ මරණය තියෙනවා ඒක වළක්වන්න බෑ ඒක දැන් හොඳට උන් පැහැදිලි ප්‍රකටයි ඒක මොන જાති කෙරුවක්වත් ඒක මතු කරනවා ඒ පින නිසාම මතු වෙන්නේ නමුත් සාමාන්‍ය ලෝකයක් නම් ඒක අසුබ දර්ශනයක් නමුත් ඉතින් ඇති කෙනාට ඒක දේව දූතේ ඉන්තසුබ ලක්ෂණයක් එහෙම නැත්නම් සත්‍යය මතු කරලා දෙන දෙයක් මොකක්ද මේක හේතුව මේකට හේතුව જાති જાති දරා જાති මරණ කියන මේ සංසාරේ තියෙන රෝග හතරේ මේ ජාති දුක තමයි මේ මරණයට හේතු වෙන්නේ. නමුත් අපි බොහෝ විට ඉදීම සමරලා උපන් දින සාද පැවැත්වුවාට මරණයට පවත්න්නේ අවමංගල්‍ය කියන වචනේ. එච්චර අවමංගල්‍යයට ගියත් අපි මේ මරණය ගැන කතා කරන්නට අකමැති ඒ වාතාවරණය අපි කොච්චර අත්දැක්කත් උපන් දින සාදේදී අපි සම්පූර්ණ හොඳ පැත්ත, උප්පත්ති පැත්ත ආරම්භේ ඒක මංගල ආරම්භයක් පිළිබඳව පුදුමාකාර මේ සාහිත්‍ය අදහස් මතු කරගෙන අපේ ජීවිතයේ අපේ යන මරණේ හංගලා අරණේ මතක නැති කරලා මේකෙන් උනන්දු වෙන්න හදනවා. අන්‍යාගත ශාස්ත්‍රුන් වහන්සේලා උපන්දින විශාලට සමරනවා. විශාල සත්තු ගානක් කපලා මස්මාළු විනල්ලා මත්පැන් පාවිච්චි කරලා নানা ආකාර ඉදරම් පිටවීමේ යෙදෙනවා. නමුත් අපේ බුද්ධ ආගමේ ඒකටත් ඉඟියක් කියලා කරුවත් යනාන්සේ වැඩ කාරණා ඉෂ්ට කරගත්තේ. උන්වහන්සේ වේසාක පුන්නමිය තමයි තුනටම තෝරාගත්තේ. උප්පත්තියටත් පිරිනුවම් පාණ්ඩත් වුණාන්සේගේ මහා සම්බෝධිය සම්ප්‍රාප්තියට. ඉන්සා බෞද්ධයාට ඒ බුදුහාමඳුරන් උපන්දින සැමරීම අර වගේ ප්‍රීතිය ලබන දෙයක් නෙවෙයි. මේ මරණානුසති භාවනාවත් ඔන්න ඔය පණිවිඩය ගෙනත් දෙනවා. ඒ මොකද්ද? මරණයට හේතුව උප්පත්තියයි. කවදා හෝ උප්පත්තිය නතර නොකර අමරණීය වෙයි. ඒ නිසා අමරණීයත්වයට අවශ්‍ය සුදුසුකම් අපි මේ ජීවිතේ හැදුවට උප්පත්තිය නැති තැන තමයි අමරණීයත්වය රැකෙන්නේ. මේකනම් සත්‍යය මේකනම් මේ යෝග ජීවිතයේ යෝගක්ෂේමයේ අවසානයේ මම හිතනවා හුඟ දෙනෙක් යෝග ධර්මයට බහිණ එකක් නැහැ. මොකද කිසිම කෙනෙක් කල්පනා කරන්නේ නැහැ මතු ජීවිතයක් නැති වෙන තත්ත්වයක් පිළිබඳව. ඒක හිතෙන් දෙද තියෙනවා සියදී විනාශා ගැනීමක් විදියට. Tamange පානල කපා හැරීමක් විදියට. මුඟ දෙනෙකුට අවශ්‍ය කරන්නේ මම දන්නේ මේ අහන ඇත්තන්ගෙත් එහෙම අය ඉන්නවද කියලා මේ හොඳින් ජීවත් වෙන්න නැත්නම් හොඳ උප්පත්තියක් ලබන්න. අහ අඳෝමයි. මෙතනදී මරණානුස්සතිය පෙන්ලා දෙනවා උප්පත්තිය කපා හැරීමයි. උපත්ති කපා හැරීම තමයි මේ මුළු ජීවිතේම අපි කැප කරන්නේ. මේක තමයි මරණානුසතියත් අපි ඉදිරිපත් කරගන්නේ. මේ උප්පත්තියට හේතුව මොකක්ද? මරණයට හේතුව උප්පත්ති. උප්පත්ති නැතිවොත් මරණේ නෑ අමරණේ නෑ. එහෙනම් උප්පත්තියට හේතුව මොකක්ද? උප්පත්තියට හේතුලා තියෙන කාරණා. ඒක මම හිතනවා මේ පිළිසර කාරණාවක් කියපමණි වැටෙන්නේ කියලා. කර්ම තියෙන තාක්කල් ඒ භවයේ අපි සැරිසරනවා. කර්ම වලට හේතුව මොකක්ද? තෘෂ්ණාව. බැඳීම. යම් තැනක බැඳීමක් නැත්තම් යම් තැනක ඇලීමක් නැත්තම් යම් තැනක ප්‍රිය රුචි එළවන ගතියක් නැත්තම් එතන කර්ම රැස් වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් එන්නේ නැහැ, කර්ම රැස් වෙන්නේ නැහැ. එතන උප්පත්ති ඇති කරන ශක්තියක් නැහැ, එතන මරණයක් නැහැ, එතන අමරණියක්. ඒ නිසා අපේ යෝග ජීවිතයේ විපස්සනා ඥානවල ඊ타ත්ම උත්කෘෂ්ඨම අවස්ථාව වෙන්නන්නේ මෙන්න මේ නිබ්බිදා. ඉනිපිදාවට ගියාම ඒක පිළිබඳ ඇලීමක් පහළ වෙන්නේ නැහැ. ඒක පිළිබඳ බැඳීමක් පහළ වෙන්නේ නැහැ. ඒක මට වේවා කියන හැඟීමක් එන්නේ නැහැ. ඒකයි ඒ සරුවඥන් වහන්සේගේ අදහස සරුවඥන් වහන්සේ මේ යෝගාවචරයේ තෙන්ට ගෙනියන්නේ ඒකටයි. නමුත් හුඟක් යෝගාවචර නිබ්බිදා වෙනකොට හැදලා යනවා. මට ආරමුණේ රසයක් නැහැ. මට ආරමුණේ විතර වගේ හැඩනිල පේන්නේ නැහැ. මට අරමුණේ ආකාර සටහන් පේන්නේ නැහැ මෙනෙහි කෙරුවට අල්ලන්නේ නැහැ ඔහේ ඉන්නව මොනක්වත් වෙනස් වෙන්නේ කිසි දෙයක මේකේ රසයක් නැහැ කියලා ඉතින් මේ යෝගාවචරය ඒකට පිළියම් හොයනකොට යෝගාවචරය තුළ තියෙන මේ භව තෘෂ්ණා වැඩ කරන හැටි බලනකොට සංවේගය පහළ වෙනවා. ඇඟ කිලිපොළනවා. ඒක සඳහා බාලමාළුවේ කියලා වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂය කියලා වෙනසක් නැහැ. උගත් නුගත් කියලා වෙනසක් නැහැ. දුප්පත් පොහොසත් කියලා වෙනසක් නැහැ. නිබ්බිදාව පහල කරලා දෙන බවට කර්මස්ථානාචාර්යවරයා මොනතරම් උත්සාහ කළත් හැම යෝගාවචරයකම ඒ නිබ්බිදාවෙන් පැනලා යන්න වරක් හෝ උත්සාහ කරනවා. මේක කර්මස්ථානාචාර්යවරයට ලොකු කර්මස්ථානයක්. භාවනාව හරි ගියා නම් ඒ යෝගාවචරය එතන යන්න ආවා. ඒ යෝගාචරයේක නීරස වෙන්න පටන් ගන්නවා. එපා වෙන්න පටන් අර ගන්නවා. තනියම කල්පනා කරන්න පටන් අර ගන්නවා. මෙතෙක් වෙලා තිබුණේ කමඨාන් සුද්ධ කෙරලි ආදී ධර්ම සාකච්ඡා වලින් වෙන් වෙලා මට තනියම භාවනා කරන්න ඕනේ. මට තනියම මේ වැඩ ටික කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් තනියම කල්පනා කරන්න බලන්න. ඇත්තටම යෝග ජීවිතයේ සමග්ගාණන් තපෝසුකෝ කියලා කියන්නේ ඔන්න ඔය වෙලාවටයි ඒ මීට වැඩිය Tamanට වැඩිය භාවනා කරපියත්තන් එක නිතර සාකච්ඡා කළ යුත්තේ. මේ වෙලාවේදී අර කියන බැඳීම නැහැ. අර කියන ඇලීමනේ ඒ නිසා චේතනා පහළ වෙන්නේ. මේක තමයි මේක තමයි යෝගාවචරයට පාළුවට හේතුව. නමුත් යෝගාචර දන්නේ නැහැ මේ මොහොන අමරණීය මොහොතක් බව. මේ මොහොත අමරණීය වෙන්නේ මොකද? එතන නෑ බැඳීමක්, එතන නෑ තෘෂ්ණාවක්, එතන නෑ කර්ම රැස් කිරීමක්, එතන නෑ જાතියක් ඇති කරන ගතියක්. එහෙමනම් එතන අමරණීයයි. මේ තාම ඉස්තිරසාර මේ නිබ්බිදාවක් නිවනක් ලැබිලා නෙවෙයි. තදංග වශයෙන් නිවන ලැබීගෙන එනකොට නිවන් පෙරහැරේ කසකාරයෝ එනකොට බයගුළු යෝගාවචරයෝ මෝඩ යෝගාවචරයෝ එහෙම නැත්නම් යෝනිසෝමනසිකාර නැති යෝගාවචරෝ හැරිලා දුවනවා බය වෙලා මහා පාළුයි මහා බයයි මහා අසරණ ගතියක් එපා වෙනවා මහා පාළුයි කිසිම වෙනසක් නැහැ කියලා ඒන තත්තර මුන්දි ගන්න බැරි. ඒක නිසා මේ සාමාන්‍ය මිනිහක් තියා බලලා ඒ මිනිහෙදිගේ මේ උප්පත්තිය දැකලා උප්පත්තියට හේතුව තෘෂ්ණාවේ දැකලා තෘෂ්ණාවට හේතුව බැඳීමේ දැකලා නිසා බැඳීම නැති කරගන්න ඕනේ කියලා කිව්වොත් ඒ සාමාන්‍ය මල ගෙදරක ඉන්න කිසි කෙනෙකුට නම් මේ කාරණාව වැටහෙන්නේ. කියතෝ කියා අපිට කොහොමඩක්වත් ඔය ගෙදරම් බැඳීම ඇත්තෙත් නැහැ කියලා හැබැයි ඒ කීගේ අතරින් තවක්වත් ඒ කාම දේවල් අතරින් තවත් කිසිම අයිතිවාසිකමක් නැත්නම් පුළුවන් කාර්කමක් ඒගොල්ලෝ හිතන්නේ. ඒ කාමසප්ප බින්දීම තමයි අයිතිවාසිකම වශයෙන් හිතා. ඒකල හිතනවා මට අනදීය වෙන්න තියෙනවා නම් හොඳයි. නමුත් යෝගාවචරය විපස්සනා යෝගාවචරයට ඊට වැඩි ස්වර්ණමය අවස්ථාවක් ලැබෙන්නේ භාවනා චිත්ත වේදේ යම් තැනක නිබ්බිදා ඥාන පහළ වුණා නම් එතෙන්දි තේරුම් අරගන්න ඕනේ මෙන්න මේක තමයි බැඳීම නැති තැන මෙතනදී මගේ හිත ධෛර්ය කරගත්තේ නැත්නම් මේක ඊටාමත් වැදගත් විපස්සනා ඥානයක් බව ඥාණයට හසු කරගත්තේ නැත්නම් කොහොමටත් ඔය නිබ්බිදා පිළිබඳ ද්වේෂ හිත පහළ වෙනවා නුරුස්නාගති පහළ වෙනවා විසුමක් නැති ගතිය පහළ වෙනවා. උඩත් කටු බිමත් කටු වගේ පහළ වෙනවා. කිසිම රසයක් නැහැ. අපි වගේ මේ ජීවිත නිකම්ම නිකං කැලේට මේ පැදුරට නායක වෙන මිනිස්සු වාගේ කැලේටම ගෙවිලා යනවා නේද? මෙහෙම කරලා මේක ඉවරයක් කරගන්න පුළුවන් කියලා හැම වෙලාවෙම පරාජිත පසුබාහන අර නිබ්බිදාව මත ද්වේෂ කරන හිත පහළ වුණොත් ඉතින් ඒක මේ දීපු ත්‍යාග පිළිගන්න කැමති නැති යෝගාවචර නොවන අතාර්කික වැඩක්. ඉතින් මේ කියනකොට හුඟ දෙනකොට මේ தත්වලට මුහුණ දෙන අත්තන්ට සැලෙන තත්ත්වයටපත් වෙන ඇති. නමුත් ඒ සඳහා කියන්න තියෙන ඔතෙන්ටපත් නොවි ගිය කෙනෙක් නැහැ. යනවාමයි. මෙන්න මේ தත්ත්ව පිළිබඳ අතිරණව වහා තීන්දුවකට එළඹෙන්නේ නැතුව ගත කරන කෙනාගේ යෝග ජීවිතය රැකෙනවා. ඒ පුද්ගලයා මේ මේ රැල්ල සරක් සැරයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් කියලා කෝටි වාර ගණක් මූණ දීලා දීලා දීලා දීලා මේ අමහිරකර සත්‍ය තේරුම් අර ගන්නවා අරමුණ ගෙවිගෙන යනකොට අරමුණේ රස භාවය අරමුණේ සතහන් ආකාර නැති වෙලා අරමුණේ තියෙන ආනාපාන දෙක අතර වෙනස දැක ගන්න බෑ පිම්බීම හැකිලිම අතර වෙනස දැක ගන්න බෑ අතීත අනාගත දේවල් අතර වෙනසක් නෑ බාහිරේ අභ්‍යන්තරේ කියලා වෙනසක් නෑ ඔක්කොම බලුවමනේ ගොඩක් වාගේ කපපු වණුව රිද්දක් නලියන්න වාගේ පේන්න පටන් අර ගන්නකොට දැන් තේරුම් ගන්න ඕනේ මෙන්න භාවනාවේ ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලය ඥානයට හසු කරගෙන විපස්සනා නිබ්බිදා ඥානයට හසු කරගත්තා නම් අන්න අර මරණානුසති භාවනාවදී අපි අර අරගෙන ගිය තැන මොකද්ද මෙතන බැඳීමක් නම් ඇති වෙන්නේ බැඳීම නෙවෙයි ප්‍රශ්නේ තියෙන දාලා දුවන එකයි. නමුත් ඥානවන්තයා කල්පනා කරනවා මේක නම් සත්‍ය මේක විභාවනාමය தත්වයක් නම් මේක නම් සත්‍යයේ මේකත් එක්ක මම ඉන්න තාක්කල් කවදාකවත් මේ தත්වේ මට වේවා කියලා බැඳීමකුත් නැහැ. නොවේවා කියලා තරහ ගන්නත් එපා. අන්න ඒ ඇලීමක් බැඳීමක් නැති තැන තමයි තෘෂ්ණා පහළ නොවන තැන. සංසාරයක් පුරා තෘෂ්ණාවත් එක්ක ජීවත් වෙච්ච මනුස්සයාට මෙතෙන්ද ගියාම මහා පාවි. කුස්සන්නේ නැති ගතියක් එනවා. ඉවසා ගන්න බැරි ගතියක් එනවා. විචාර නළුව ගැටලා දාලා නැගිටින්න හිතෙනවා. මම මේ වෙනකොට කොච්චර හොඳද ඇලදොල ගංගාවල් හදමින් මිනිස්සුන්ට ඒ දඬු පාලම් හදමින් පින් කෙරුවානම් කියලා හිතෙනවා. මේට වැඩි කොච්චර හොඳද මම ත්‍රිපිටකේ කටපාඩම් කරුවානම් ත්‍රිපිටක ධාරී වුණානම් කියලා හිතෙනවා. නානා ප්‍රදේවල් වලින් මායයා ඒ කාමාතේ පටමාසේනා ဒ ුතිය අර්ධි උච්චති කියන දාට එකක් එකක් එකක් එකක් සේනාවල් ගෙනල්ලා පෙන්න ඕක තමයි මං කිව්වේ භාවනා කරලා ඉවරක් නෑ. ගිහිල්ලා අපි දෙන්න එකතු වෙලා එන මේ මේ මේ වැඩ කරමු කියලා හම්බලා දාගන්න හදන. යෝගාවචරය අතනි වුණොත් ඒකාන්තයෙන්ම මරණයට අහු වෙනවා. අහු වෙන්නේ එක සැරේ නෙවෙයි මේ தത്വයට වඩා අරුචි දෙයක් හොයන්න යනවා. ඒක පිළිබඳ තෘෂ්ණාව පහළ වෙනවා, චේතනා පහළ කරනවා, කර්ම රැස් කරනවා, ජාතිය ඇති වෙනවා, මරණය සිද්ධ වෙනවා. නමුත් විපස්සනා යෝගාවචරයට මේ හම්බෙන தත්ත්වය මේ මරණාසුත භාවනාවට ප්‍රතිපක්ෂයක් වශයෙන් හෝ ඉදිරිපත් කරගෙන ඒ தත්ත්වයට යන කෙනා මෙතනදී කල්පනා කරගන්න පුළුවන් වුණොත් මෙතෙක් පැවති සත්‍ය සමාජයේ ශක්තිය නිසායි මට මේ අරමුණ තුල ඇත්තා වූ අප්පනීත අනිමිත්ත අප්පනීත ශුන්්‍යත සත්‍යපත් වෙලා තියෙන්නේ. මේක මම ඥානේ අල්ල ගන්න ඕනේ. වට කර ගන්න ඕනේ. ද්වේෂයෙන් බැහැර කරන්න නරකයි. වැරදිල්ලක් කියලා හිතන්න නරකයි. එහෙම නැත්නම් මේකදී මෙහෙලකින් පල්ලට අදගෙන වැටෙනවා වගේ අන්දමන්ද වෙන්න නරකයි. මේකට නැවත නැවත නැවත මුණ දීලා කවදා හෝ මේකට සමසිත පිළිගන්නා සිට නිබ්බිදා හිත පහල කරගත්තා නම් ඒක කියනවා නිබ්බිදා ඥානය තමයි විපස්සනා වල තියෙන පුළුල්ම ඥානය කියලා. ඒ හැම තැනම පැතිරිච්ච දෙයක්. ඒ නිබ්බිදා ඥානයට පුහුණු කරාන්ට හොඳ සමාජික වූත් විපස්සනා වගේ ගැඹුරු වූ හොඳ පණිවිඩයක් මේ මරණසුති භාවනාවේදී. ඒක නිසා අපි අර කලින් කිව්වා නම් මරේ යම් කිසි භද්‍ර අකල්යාණ එහෙම නැත්නම් දුමංගල தත්ත්වයක් ඒක ඇත්ත තමයි විපස්සනාව දාන්නේ නැති එහෙම නැත්නම් විපස්සනාවේදී මේ නිබ්බිදා ඥානය ඉක්මවා ගන්න තරම්වත් යෝනිසමංස්කාරයේ නැති නිච්ච සංඥාව සුඛ සංඥාව සුභ සංඥාව කුමාර සැපේ ගත කර නැත්තඳ මේක දුමංගල තමයි අකල්යාණ තමයි මේක අවමංගල්‍ය තමයි නමුත් මේකම මංගල්‍යයක් මේකම භද්‍ර කාරණාවක් මේකම කල්යාණ ධර්මයක් බවට පත් කරන්න නම් දෘෂ්ටියමයි එකම හේතුව මේ දේ අරමුණක් දිහා වැඩි වේලාවක් බලලා අරමුණ භාවනාවට යට කරගත්තොත් විපස්සනාදී අනිවාර්යම මුණ දෙනවා. ඒ බින්දීම හැකලීම උනත් වෙනවා ආනාපානෙ උනත් වෙනවා ඔතෙන්ද ගියේ නැති අත්ව තමයි ඔය දෙක බදාගෙන රණ්ඩු කරන්නේ. මෙතෙන්ද ගියේ කෙනා නම් විෂිකරන්න තියෙන දේ අනිමිත් අපහිත ශුන්්‍යද කියන සංඥා බහල කරගත යුතු දේ අල්ලගෙන රණ්ඩු කරන්න දෙයක් නැත්තේ. මොන අරමුණේ ගියත් ඔතෙන්ට එනවා. ඒක භාවනා නොකරපු කෙනෙකුට ඒක පාරට මතු කරලා දෙන්න පුළුවන් තැනක් තමයි මේ මිනිහක්. මිනිහක් ඉදිරියට යනකොට පෘථග්ජනයට කාම සැපේ හිටපු මදවලට යට වෙලා ඉන්න කෙනාට ඒක පාරට ගැසිලා අන්න අර නිබ්බිදාතලට මතු වෙනවා. නමුත් ඔහු හැම වෙලාවෙම මේක ඉවත් වෙන්න බලනවා, අයින් වෙන්න බලනවා, ද්වේෂයෙන් කල්පනා කරනවා, අවමංගල්‍යයක් විදිහට කල්පනා කරනවා, අභද්‍ර දෙයක් විදිහට කල්පනා කරනවා, අකල්යාම් දෙයක් විදිහට කල්පනා කරනවා. නමුත් යෝගාවචරයට කරුවචනන්තේ එතෙන්ටම අඬ ගන්න ගිහිල්ලා මතක් කරලා දෙනවා මේ මේක තමයි මේ ශරීරයට වෙන්නේ මේ ධර්මතාවයමයි ඒකාන්තයි මේක ඉක්මවලන්නේ ඉක්මවන්න පුළුවන් අරමුණට හිත දාලා අරමුණේ නිබ්බිදා වෙනකොට ඒකට සාදර වීම බැඳීම නැති කර ගැනීම තෘෂ්ණාව නැති කර ගැනීම චේතනා සහ කර්ම නැති කර ගැනීමෙන් ජාති නැති කර ගැනීම ඒක නිසා ඇතුළට අත දාලා හරියටම ඒ ගැටේ වැටෙන තැන අඩියටම අත දාලා සතුවචනාංශي අත ගන්න. යෝගාවචර කැමති නම් අල්ලනවා කැමති නම් අත ගන්න. ඒක නිසා ඒ බෞද්ධ පරිසරයක හැදිච්ච නැත්නම් සංස්කෘතියක් සහිත විපස්සනාවට ජීවිත පූජාවෙන් ගත කරන කෙනාට මේ බාහිර මරණය අර එදිනෙදා භාවනාවේදී ගන්න දේත් එක්ක සම්බන්ධ කරගන්න හැටි දන්නවනම් කල්පනා වෙයි මම මේ වගේ අවස්ථාවල් කොච්චරනම් පන්නවද කියලා. භවනාවේදී වෙන්න පුළුවන් එදිනදා ජීවිතේ වෙන්න පුළුවන් පින්දහම් කරනකොට වෙන්න පුළුවන් මේ தත්ත්වයට ආපුවාම අපි විවිධාකාර විනෝදාංශ රාශියක් ඇති කරගෙන තියෙනවා නිබ්බිදා මගාරලා විශේෂයෙන්ම හිතය වැරදිල්ලක් කරදිල්ලක් බංකොලොත් වීමක් පට වීමක් මිලාන වීමක් වශයෙන් සලකලා මොනවා හරි දෙයකට හිතයවලු ඒ නිසා මරණානුසති භාවනාවේ කොම ගැඹුරකට යන්න පුළුවන් ආරාධනයක් දොරක් විවෘත කරගන්න පුළුවන් මේ විපස්සනා යෝගාවචර විශේෂයි. සමත යෝගාවචරයට උනත් සාමාන්‍යයෙන් ආනාපාන හෝ මෛත්‍රී භාවනාවෙත් මේක තියෙනවා. බුද්ධානුසති භාවනාවේ ඒ තරමටම මේක පෙන්වන්නේ නැහැ. අනිකුත් ධ්‍යාන ලබන්න පුළුවන් හුඟක් කර්මස්ථානවල මේක තියෙනවා. ඒ අරමුණ ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනකොට ගෙවින්නා වූ අරමුණ පිළිබඳව සතහන් ආකාර අමතක වේගන යනකොට යෝගාවචරගේ හිත මොන හරි දෙයක එල්ලෙන්න ආවා. නැවත නැති වෙච්ච නීවරණය කොහොම හරි අරගෙන උඩුක්කේ දාගන්න හදනවා. නැත්තම් පාළු ගතියක් දැනෙනවා. ආන එතනදී ඒ නැතිවීමෙන් පවතින ආ වූ නිරසුණා වූ ඒ නොපෙනී ගියා වූ සීදු වුණා වූ සුමුදු වුණා වූ අරමුණේම හිත පවත්තන්ට නම් යෝගාචර විශේෂ තමන්ගේම වැරදි තුලින් තමන් මේ දිශාකාගත වැරදි වලින් ලබාගත් ආ වූ ආభాෂයකින් නැවත නැවතත් භාවනා මනසිකාරයේ නිසි මගට නිසි පෙරමුණට ගෙනත් බැමි ශක්තියක් අවශ්‍ය කරනවා. මේක නිසා අපි කියන්නේ නේවාසික භාවනා කරනකොට භාවනා පිළිසක් එක්ක ඉඳගෙන භාවනා කරනකොට ওই වැටෙන වැටෙන වෙලාවේ ආපහු නිසි මගට මැද මාර්ගයේ දෙන්න තියෙන අවස්ථාව වැඩි. තමන් පුද්ගලිකව නම් භාවනා කරන්නේ කාම ලෝකේ නම් භාවනා කරන්නේ ඒ වැටෙන වැටෙන අවස්ථාවක් පාසා ඒ ඇති වුණා වූ භාවනාවේ සියුම් භාවයක් ප්‍රකට භාවයේ මත වෙන ඕලාරික කාම අරමුණු දිගේ හිත දුවන නිසා තුවන්ට හිත පහසුකම් තියෙන නිසා ආපහු මැද මාර්ගයට එන්න ඉතින් ආය සමානලට මේ ජීවිතේ නොයෙන්න ඉඩ තියෙනවා. ආය ප්‍රස්තාව කවදායි දෙයට ලැබෙච්ච කියන්නේ. ඒ නිසා ආයවැනි කඩීමක් පැන ගන්න අවස්ථාවේදී සමත වේවා විදර්ශනා වේවා බාහිර විකල්ප හිතට නැති වෙන්න ඕනේ. මේකමයි මේ මැත්තේ මම අද විනිශ්චය කරන්න ඕනේ කියලා ලොකු අදිස්ථානක යෙදුනොත් නම් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික හුරු වෙන්න පටන් අර ගන්නවා. හිත ඒ සියුම් අරමුණමයි මගේ ආහාරයේ විය යුත්තේ. ඒ මැත්තේම මම නැවත නැවත කටයුතු කරන්න ඕනේ. මේ වෙලාවේදී හිත පසුබාහන එක වටපිට බලන එක ප්‍රතිවාණතාවය කියලා කියන හැටි මම යෝගාවචරයක් වශයෙන් මේකට මේ දෙන්න ඕනේ කියලා ලොකු භාවනාමය ලොකු දියුණුවක් ඉමක් වැඩගන්න. ඒකට ඉංගියක් මේ මරණානුස්සති භාවනාවෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සාමාන්‍ය මරණය කියන එක යෝගාවචන සඳහා වෙන දෙයක් නෙවෙයි. යෝගාවචන මේ ඉදිරිපත් කරගන්නවා මරණානුස්සති භාවනාව. සතිපට්ඨානය කරන භාවනා නොකරන සාමාන්‍ය ආගමික හැඟීමක් ධාර්මික හැඟීමක් ඇති කෙනෙකුට ඒ ජීවිතයේ තියෙන නොයෙක් මද මකලා සංවේග ඥාන පහල කරලා දෙන්නත් උදව් කරනවා. මේ මරණානුසුති භාවනාවෙන් තවත් ආනිසංස පක්ෂයක් මේ කතා කරනවා. මරණය ගැන කල්පනා නොකරන කෙනා ආත්ම මදේ, යොබ්බන මදේ, ආරෝග්‍ය මදේ, ඓශ්වර්ය මදේ කියලා නානාත්‍රේ ලාමක తాවකාලික දේවල් අල්ලගෙන දුම් යන්නන්සේට කට කරනවා. ජීවිත මැදේ ඇති කෙනා මරණය අහන්නවත් කැමති නැහැ. මේ මනුස්සයා ඒ නොදැනුවත්කම නිසා මොකක් හරි වෙලාව මැරලා කියනවා මම නම් මැරෙන්නේ නැහැ කියන වගේ රණ්ඩු සරුවල් කරමින් දෙපා වේලි බැඳ ගනිමින් රණ්ඩු වෙරමින් වැටවල් ගසා ගනිමින් නඩු කියමින් මේ ගත කරන ජීවිතයේ සම්පූර්ණ මරණය අමතක කරන ආදර එකක්. ඒකයි උඟාක් වෙලාට ඔය භවණ මධ්‍යස්ථාන වේවා සාමාන්‍ය සාමාන්‍ය ආගමික මධ්‍යස්ථාන හෝ වේවා උදව් කරන්නා වූ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෝ මේ බනට කැමති නැහැ. මොකද එතකොට ඒගොල්ලන්ට මේ ව්‍යාපාරය අතර හැපි හැපි උත්සාහ කරන්න ශක්තිය නැතුව යනවා. මගේ පස්සේ මේ ටික ඔක්කොම ඉවරයි. නැත්නම් මේ වස්තු ඔක්කොම මට දාලා යන්න වෙනවා. මේක පස්සේ නුඟක් කරගෙන මම අකමැති පුද්ගලයන් අතතේ කියන එක කල්පනා වෙනව නම් ඔය තරම් අතිකාල සේවාවල් කරමින් සල්ලි හම්බ කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඊයත්ව කැමති නැහැ. ඒ මේ ජීවන මාදය කඩලා දානවා. ඒගොල්ලෝ හිතාන ඉන්නේ මම තමයි මේ ව්‍යාපාරේ අයිතිකාරය. ඉදම් හිමි වැවිලිකාරු. ඒ වෙනත්නම් ඒකේ බුදල් කාර්ය ආදි වශයෙන් නම් කංග අහගෙන ජීවත් වෙනවා. නමුත් මාර්ගෙන් ඔක්කොම බින්දුවට යනවා. ඊගාවට ජොබ්බන වැඩේ තියෙනවා. ඔය භාවනා කරන්න ඒකෙත් පෙච්චාම කැලකට වෙලා ඔය කරන්න පුළුවන්. අපේ මේ තරුණ ජීවිතේ ඒක නිසා ඒක ඒක සිලිලාරය අපි විඳින්න ඕනේ කියලා දෙමව්පියන් එක්ක ගුරුවරුත් එක්ක රණ්ඩු කරන තර පරපරක් තියෙනවා. ඒකට හිතන මේ යොබ්බනේ හැමදාම කියනවා කියලා. නමුත් මර මලකුණක නැහැ. මේ යෝවුන් කෙනෙක් මැරෙන්නේ නැතේ. පිරිමි කෙනෙක් මැරෙන්නේ නැතේ. විද්දු මැරෙන්නේ නැතේ. එහෙම එකක් නැහැ. ඔක්කොම සමෝධිය මැරෙනකොට ඒ උප්පත්ති ගැබෙදිත් මැරලා. ඕනේ තරක මැරලා යනවා. ඒක දකින්න වෙනම යොම්බන මදේට කිසිසේත්ම මායින් කරන්නේ නැහැ. ආරෝග්‍ය මදේ තියෙනත් හිතනවා ඔයා මැරලා දින අහවල් දෙන්න අහවල් ආදි වැඩ වැඩ කරන නිසා මට නෑ. මට ආරෝග්‍යයි කියලා. නමුත් හොඳ නිරෝගියත් අතිශයමත්ම හිතේ අර බුදුම කියවණක් තියෙනවා මැරෙන්නේ නැති වේදෙක් නැහැ. කොයි වේදක් නැහැ. හැබැයි කතා කරන්නේ නම් ඉන්නකන් ආයුර්වේද ගැන තමයි. මේ දෙවියන් ආසේ දිවෙනස් ගැන කතා කරලා ආයුර්වේද ශ්ලෝකයක් තියෙනවා අහෝකා නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිතා. ජගතස්මින් සුවිපුලේ ආරෝග්‍ය මේ මේ මේ නිර්මාණය කරපු දෙවියන්ගේ නම් බුදුම නිර්මාණ කෞශල්‍යයක් තියෙනවා. හොඳ නිර්මාණය කරපු මේ මුල් ලෝකේ එකම මනුස්සයෙක්වත් ආරෝග්‍ය නැති. එක එක්කත් හදාගන්න බැහැ නැතිනම් දෙවියන් ආදර කියන්නේ. ඉතින් බෞද්ධ ශාස්ත්‍රයෙන් පචයි. ඉතින් ආයුර්වේද ගැන කතා කරන මනුස්සයෙක් මැරෙලා. ඉතින් ඉඳ අපි හිතුවා නම් අපි වෙදපෞලික පුදුනා නම් මේට වැඩි ඉන්න තිබ්බා. ඉතින් වෛද්‍යකම් කරගත්තා නම් ඉතින් ඔක්කොම සුළි සුලකට අහුණා වගේ ගසලා දාලා යනවා මිනිහක් ඩාගෙන. ඉතින් ඒ වගේ තමයි ඓශ්වර්යය මදේ. රජසප හම්බුණා නම් මට මං හිතුව අරදී හම්බුණා නම් එහෙම වෙන්නේ නැහැ කියලා අපි හිතාගෙන ඉන්නවා අපි මේ මැරෙන්නේ අකාලේ මැරෙන්නේ මෙන්න මේ නිසයි කියලා. ඓශ්වර්යය ලබා ගැනීම සඳහා කටයුතු කරනවා අමරණීයත්ව ලබා ගන්න වගේ. නමුත් මේ ඔක්කොම ඒ මාරාන්තික අවස්ථාවේදී යට වෙනවා දකින්නකොට ඕනෙම ජය දේව බල දේව වගේ මහා ධනවතුන්ටත් මහා ධන හිටවරුන්ටත් ඔක්කොටම නොකිය බැරි තාලෙට මේ සහල බලන ගතියක් ඇති කරලා දෙනවා. ඒසයි යත් නැවතත් කල්පනා කරන්න පටන් අර ගන්නවා මිනිස්සුෝ තාලෙට. මේ ඉපදෙලා මැරලා යන જાතියක් විතර කල්පනා කරන්න පටන් ගන්න මේ වගේ සංවේග ඥාන පහල කරන්නටත් ශක්තියක් තියෙනවා මේ මරණය. ඒ වගේම තමයි සමහර ඇත්තෝ ඒ වගේ දැඩි ආසාවල් නැති වුණත් මරණයේදී ලතවුල් දෙන්න පටන් ගන්නවා. විලාප දෙන්න පටන් අර ගන්නවා. ආන්නේ පටන්ගෙන ඇත්තන්ටත් මේ මරණානුස්සති භාවනාව මතක් කරනකොට ඒක යම් විදිහකට සනීප කරන ගතියක්. අස්වසාලන ගතියක් තියෙනවා. මේ මරණයේ අනිවාර්යයෙන්ම අපි පුහුණු කළ යුත්තක් දැකිය යුත්තක් ඒ නිසා මේ මරණයේ දෙච්චර විලාප වෙන්න දෙයක් නෑ අපටත් මේ දේ වෙනවා කාටත් ওই දේ වෙනවා උඹේ මම නිසා නෙවෙයි උඹේම තාත්තා නිසා නෙවෙයි කාටත් මේ දේ වෙනවා කියලා අර කිසాగෞතමීට පුත්‍රජාන වහන්සේ දීපු අභයත උපමාව වාගේ මරණයේ පුදුමාකාර මේ හැම දෙෙම සම කරන ගතියක් තියෙනවා ඒක නිකන් අර තනි කර තිත්ත කසායක් දීුවාට පස්සේ ඒ කසායේ කහට රස නිසා අපිට දෙවෙනි දවසේ කසාය බොන්න එපා වෙනවා. ඉතින් ඒතකොට කියනවා තව කහට පුවක් කැල්ලක් හපන්නේ කියලා මේ කතාවේ බිල ඉවර වෙනවා. ඒතකොට අර කහට මේ කහට කැපෙච්චාම අර කතාවේ වල තියෙන පැංගිරි ගතිය නැතුව යනවා. ඒ වගේම තමයි මරණය ඇතුළත ලතවුණු වෙන කෙනාට කියලා දුන්නාම මේ මරණය මේ ಜಾති ભેදයක්, ලිංග ભેදයක්, වයසක්, උගත් දුනුගත් ඓශ්වර්ය ભેදයක්, රෝගී අරෝගී ගතියක් නැහැ. ඔක්කොටම සමානයි. ඒක නිසා මේ කාටත් වෙන දෙයක් කියලා එතකොට ආස්වාදන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට ඊට වැඩිය සංසාරේ මෝරච්ච කෙනෙක් නම් නිස්සරණාදී ආශයට මේ පමා වෙලා තමන්ගේ පවුල මැරෙනකන් ඉන්නේ නැතුව එහෙම නැත්නම් තමන් මේ පෙන්ෂන් ගන්නකන් ඉන්නේ නැතුව අර දේ මේ දේ වෙනකන් ඉන්නේ නැතුව ඒක ඔක්කොම තියේදී මේක මට අතහරින්න පුළුවන් අතහැරිය යුතුයි කියලා එළමෙඳ ගතියක් තියෙනවා ඒ කරන්ට යනකොට ඉතින් নানা ආකාර විදිහට අපි මෙතෙක් කල් රැස් කරපු මේ වටිනා නෑ පිටිස එල්ලෙනවා අර තමයි මේ දිවි ලෝකයට යන්න ගිය ගමරාල වලිගේ එල්ලුණාට පස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා එල්ලන එල්ලිල්ල පිරිස වගේ ඉති එල්ලෙන්න පටන් අරගන්නවා අනේ ඔය ගියාම රැයට කණ්ඩාම් වෙන්නෙත් නැහැ ඔය ගියාම තනියම ඉන්න වෙන්නේ බෙහෙතක් ගත්තාම කොත්තමල් ටිකක් අම්බල දෙන්න කෙනෙක් නැහැ පව් යන්න එපා කියලා ඉතින් අඬහව ගන්න. ඒ වෙලාවේදී අභීත වීර්යයක් අවශ්‍ය කරනවා ඒ පුද්ගලයාට මිනිස්සරණය සාක්ෂාත් කරගන්න. ඒ වගේම තමයි හම්බ කරපු මුදල පිළිකාවක් වගේ කාලා වැටෙන්න පටන් අරගන්න තමයි පිටිපස්සේ ඇවිල්ලා ගිනිගත්ත යකඩ ගුලියක් අතේ තියාගෙනකොට පිච්චි පිච්චි යනවා වගේ ඒක ගින දැවෙන්න පටන් අර ගන්නවා. ඒ ඔක්කොම අතාරින්න නම් මේ මරණානුස්සතිය හොඳ තිගැස්ම. හොඳ තල්ලුවක් වෙන ගතියක් තියෙනවා. නිසරණ අධ්‍යාසය. ඒ වගේම තමයි මේ වැඩපිළිවෙලේදී নানা ප්‍රකාර විදිහේ කරදර දුක්ඛ කපුල වෙනවා. අනේ කාංකටු වලදී මෙවාට වැඩිය මම සංසාරේ විඳලා තියෙනවා. මේකක්වත් අලුත් දේවල් නෙවෙයි. මේකට බොරුවට අඬහව ගාලා ලෝකේ හොල්ලන්න ගියාට වැඩක් නැහැ. හෙල්ලනවා තමයි. ටික වෙලාවක් ගියාම සීයලව ගන්න පුළුවන් ශක්තියක් මාත්‍රාංශයේදී. ඒ නිසා අර අපි ගත්ත අර භාවනා අධ්‍යක්ීමට අපි මේක කිට්ටු කරගත්තොත් භාවනාවේදී අරමුණ දිගේ හොඳට හිත සමාහිත වෙලා ඒ අරමුණේ කොනක් අගක් හොයාගන්න බැරි හොඳක් නරකක් හොයාගන්න බැරි පිම්බීමක් හැකිලීමක් මේ මේ ඇතුළීමක් පිටවීමක් හොයාගන්න බැරි එහෙම නැත්නම් හැඩයක් ආකාරයක් හොයාගන්න බැරි තත්ත්වයට එනකොට කල්පනා කරගත්තොත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් නම් මේක අමරණීය තත්ත්වයක් ඕනෙම අරමුණකින් මෙතෙන්ට යන්න පුළුවන් මේ අමරණීයත්වයේ ප්‍රතික්ෂේප කරන එක නේද මම කරන්නේ මේක කතා කරන්න අකමැති වීම නේද මම කරන්නේ මම කවදා හෝ මේකට ඡන්දෙ දුන්නොත් මේකට මගේ ජීවිතේ පාවා දුන්නොත් එන සර්වඥාන්සේ සාක්ෂාත් කරපු අමරණියක් වෙච්චර අමාරු දෙයක් නෙවෙයි. ආන්නේ වගේ අභීත විනිශ්චය කරගන්නත් පැහැදිලිව මරණුසති භාවනා හේතු වෙනවා. ඒ වගේම තමයි යෝගාවචරෝ සමහර ඇත්තෝ හුඟක් මේ අත්කිලමතාන යෝගයට බර වෙච්ච ඇත්තෝ මරණානුසති ගැන කතා කරනකොට සිය දිවිනසා ගන්නත් හේතු වෙනවා. පරක්සරුවත් යන වහන්සේ ඒ මේක විනය පොතේමයි සඳහන් වෙන්නේ. උන්වහන්සේ මරණානුස්සතියේ මරණේ මරණානුස්සතියේ තියෙන ආනිසංශ එහෙම නැත්නම් අසුභයේ තියෙන තියෙන ආනිසංශ පක්ෂයේ ඉතර කරාට පස්සේ සුංගක් ස්වාමීන් වහන්සේලා අසීදී විනාශ ගන්න පෙළඹුණයි කියලා කියනවා. පස්සේ ධර්මචන්නාංශයේ අරණ්‍ය විවේකී වෙලා බලනකොට බොහොම සෙනඟ පිස අඩු වෙලා. ආනකොට හොයලා බලනකොට මේ අසුභ භාවනාව සහ මරණානුස්සති භාවනාවේ සැරවැඩිකම නිසා සීදී නසා ගන්න නසා ගන්න මට්ටමට කියලා. ඉතින් සරුවචනාංශේ ආනිසංස ප්‍රදේශනා කළා ආනාපාන සතිය දේශනා කරන යෝගේ තද බල මරණ චේතනාව ඇවිල්ලා තමන්ට අත්ත ක්‍රමතේ කරගන්න තමන්ගේ ආත්මය ක්ලාන්ත කරගන්න ඇත්තන්ට පවන් සල්න ගතියකුත් තියෙනවා. මරණංශ තේනස හුඟක් හොඳ කාමසුකල්ලිකාණ යෝග ආදී දේවල් වලට නැත්තන්ට ප්‍රතිකර්මයක් වශයෙන් හොඳයි. අර අත්කිලමතාන යෝග ගිහිලා දැනටම තමන්ගේ ආත්මයට ආත්මික ක්‍රමතේ කතාන්ත කරගන්න නැත්නම් මේ දුක් දෙන ජීවිතවලට සමාහට මරණානුස්සතිය උනට වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක ප්‍රෝජනීය සලකනවා. අවස්ථාව හැටියට කටයුතු කළ යුතු ධර්මයක්. මේ මරණානුස්සතියේ තවත් තියෙන සලකා බලලා උපසංහරති කියන පදයට තවත් පුහුරක් දාන්න පුළුවන් දෙයක් තමයි යම් කිසි කෙනෙක් මරණයට තියෙන බය හේතුව අපි කාණුපල්ලේ මැරලා යයිද ගොඩ ගන්න බැරි ලෙඩක් හැදිලා මැරලා යයිද අසීයෙන් මැරලා යයිද ආදි වශයෙන් අපිට කිසිසේත්ම මායත් එක්ක givisුමක් නැහැ. ඒ givisුම නිසා අපි මරණයට බයගතියක් තියෙනවා. අපිට ඕනේ නම් මරණයේදී සිහිසංගතුව මැරෙන්න. ඒකට ප්‍රසාදයෙන් සඳහන් කරන්නේ භද්‍ර මරණය. හොඳ මරණයක් ඇති කරගන්නට ඒ කාන්තේම හොඳ ජීවිතයක් දෙනවා. මරණය හොඳ වෙන්න නම් මරණය භාත්‍ර වෙන්න නම් හොඳ ජීවිතයක් තියෙනවා. හොඳ ජීවිතයක් ගත කරන්න නම් නිතරම මරණානුස්සතිය කරන්න ඕන. හරි පුදුම බීජගණිතමය සංකේත ටිකක් මෙතන තියෙනවා. හොඳින් මැරෙන්න හොඳින් ජීවත් වෙන්න. හොඳින් ජීවත් වෙන්න මරණය සීපක් කරන්න. යම් කිසි කෙනෙක් මරණය හොඳින් සීපත් නිතර සීපත් කරේ නැත්නම් ඔහුගේ ජීවිතය යොබ්බන මදයට ආරෝග්‍ය මදයට ඓශ්වර්ය මදයට ජීවිත මදයට යට වෙලා අනු නෙවෙයි මම විතර ජීවත් වෙන්න ඕනේ කියලා මහා කුඩු කුඩු කේඩු ගති වලින් යටපත් වෙලා මහා මේ සමාජයට පිළිලාකාර වෙන විදිහේ මහත්ම ගති නැති ජීවිතයක් ගත කරනවා. එහෙම කෙනාට ඒකාන්තයෙන්ම ජීවිතය අසාර්ථක වෙනකොට මරණයත් අසාර්ථක. යම් කිසි කෙනෙකුට බහතර මරණයක් අවශ්‍ය නම් ඒ පුද්ගලයා තේරුම් අරගන්න ඕන හොඳ ජීවත් වෙන්න. හොඳ ජීවත් වෙන්න නම් මරණානුස්සතිය අවශ්‍යයි. ඒ නිසා මරණානුස්සතිය මරණය අමරණීයත්වයට එකම සාක්ෂි. ඒ නිසා තමයි අපි ජීවමය විපස්සනා භාවනා කළත් සමත භාවනා කළත් වරින් වර මරණානුස්සතිය සිහිපත් කරගන්නේ. සිහිපත් කරගන්නකොට වැරදිලා හෝ අපේ තුල ඇති වෙනවා නම් අපි ඔක්කොම එකම යෝගාචරයන් වශයෙන් සමානයි සබ්‍රක්‍මචාරින් වහන්සේලා කියලා හිතනවා. හරි පැත්ත. එහෙම නැති වුණොත් මරණනුස්සතිය භාවිත කරන්නේ නැති අත්තු මම අසෝලා මම මෙහෙමයි මෙහෙමයි කියලා යෝගාචරය අතර පවා මහ විවිධාකාර මත ભેද කරගන්නවා. සමගිය නැතිලා සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරන්න දෙයක්. නමුත් මරණානුස්සතිය ජීවත් කරනකොට අපි ඔක්කොම ඒ අමහිරි සත්‍ය අතරේ සමතලතාවයටපත් වෙනවා. ඒ නිසා මරණානුස්සති භාවනාව කොහොම හොඳයි. හොඳින් මැරෙන්න කල්පනා කරන එක. දවසක් හරුවත් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ මේක බණකට හරවනවා. ස්වාමීන් වහන්සේලා රැක්සිච්ච වෙලාවක ධර්ම සභාවේදී මේ අවත්ති කියලා කතා කරනවා. එතකොට උන්වහන්සේලා කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා සාරිපුත්තු සාන්නස්සේ බණක් කියනවා. යතා යතා කෝ ආවසෝ ජීවිතං කප්පේති තථා තථානං ජීවිතං කප්පේතු භත්තකං වරණං හෝති බන්ධකම් කාලා කිරියා. මහණෙනි මේ නැත්නම් ඇවැත්නි යාළුවෙනි යම් ආකාරයකට ජීවිතේ පවත්වනවාද ඒ ආකාරයට පැවැත්වුවොත් මරණය භද්‍ර වෙනවා කාලක්‍රියා භද්‍ර වෙනවා මොකද්ද මේ ජීවිත රටාව ඉතින් උන්වහන්සේ පෙන්නලා දෙනවා කාරණා හයක් මේක මේ පැවිද්දන්ට එහෙම නැත්නම් යෝගාවචර වශයෙන් පූර්ණ කාලව ගත කර නැත්නම්ද හොඳ අපි මෙතෙක් මේ ගත කරපු මතු කරගත්ත කාරණාව ප්‍රෝජනට නංවන්න හොඳ උපමාන හයක් වෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කම්මාරාමෝති කම්මරතෝ කම්මාරාමතං අනුයුක්තෝ යම් කිසි කෙනෙක් මුළු ජීවිතේම විවිධාකාර කර්මාන්ත සඳහා ගත කරමින් කර්මාන්ත වල යෙදিলা එහෙම ගත කරනවා නම් ඔහුගේ ජීවිතය ඔහුගේ මරණය ඊටාම කාලකන්ණි මරණය කාලකන්ණි කාලක්‍රියාව සිදු වෙනවා බසාරාම හෝති බසාරතෝ බසාරාමතං අනුයුක්තෝ නිතරම කතා. බලක්කන්න බැරි පුරුද්දට ගත කරන කතා කතාවෙන් ගත කරනවනේ ඔහුගේ මරණය කාලකන්ණි මරණයක් එහෙම නැත්නම් මේ කාලක්‍රියාව කප් කියන්නේ කාලක්‍රියා කරනවා කියන්නේ කාලකන්ණි. එහෙම නැත්නම් භද්‍ර වෙන්නේ අභද්‍ර වෙනවා. දුමංගල වෙනවා. ඊගාවට නිද්දාරාමෝ හෝති නිද්දාරතෝ නිද්දාරාමතං අනියුත්තෝ නිතරම නිින්දට බර වෙලා අලසව කුසීතව බුබ්බඩව ගත කරනවනම් මරණය කාරකයි ඊගාවට ඝන සංගණිකාරාමෝ හෝති ඝන සංගණිකරතෝ ඝන සංගණිකාරාම අනුයුත්තෝ නිතරම ප්‍රිය සංවාසන කට්ටිය නැතුව ඉන්නම බාලුවා හැම වෙලාවෙම තව කෙනෙක් දිහා බලන තව කෙනෙක් ගැන කල්පනා කරන එහෙම ගත කරන කෙනාටත් මරණය ඒකාන්තයෙන්ම මහා ව්‍යසනයක් එලකින් පාදට අදගෙන වටන දෙයක් වගේ වෙනවා ඒක භයානක තිගැස්මක් වෙනවා. සංසග්ගාරාමෝ හොති සංසග්ගාරතෝ සංසත සංසත සංසග්ගාරාම අනුයුක්ත. ඒ එකට ඇලි ගලි වාසය කරන්න බැන්නම් ලියුල් ලියන්න ඕනේ. විතර ටෙලිෆෝන් කරන්න ඕනේ. ෆොටෝ බලන්න ඕනේ. ඒ ගන්ධ සුවඳ විදිහට ඕනේ. අර විදිහට සංසර්ගය ගැන කල්පනා කරනවා. අන්තිම වශයෙන් බලන කාය සංසර්ගයට යනවා. එහෙම ගත කරන කෙනාට මරණයේදී මහ විශාල අතකඩ හැරීමක් සිදු වෙනවා. පపంచ රාමෝ හොති පపంచ රතෝ පపంచ රාමතා අනුයුක්තෝ නිකන් භාවනා නොකර ඉන්න වෙලාවේදී නිකන් ඉන්න බෑ. අපි කල්පනා කරනවා. තවල් ලීනවා බලනවා. හිත නතර වෙන්න දෙන්නේ නැහැ. හිත නතර වෙලා අනිබ්බිදාවට පහළ වුණොත් මම වෙහෙසකට එනවා. මම පාළු ගතියකට එනවා. Taman නිකන් පාළු වුණා වගේ, අසරණ වුණා වගේ, තනි වුණා වගේ කිසි ජීවිතේ කිසි කිසි නැහිලිලාරයක්. ඒ සතරපත් වෙච්චා මොනවාරි හොයන ගතිය තියෙනවනේ ප්‍රපංච කරනවනේ තණ්හා මාන දිටි වඩනවනේ ඒ ජීවිතයත් කෙලවර වෙනකොට වෙන මරණේ භද්‍රයි. කාලකිරියාව මරණ භද්‍රනේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට තීරුම් ගන්න ඕනේ නම් මේ මරණානුස්සතිය ගැන දන්නා කෙනෙක් වශයෙන් අපි ජීවිතයේ හැඩගස්ස ගන්න ඕන කොහොමද කියලා කාය වචන හිත කියන මේ තුන් තුන මේ අවස්ථා තුන ద్వාර තුන ධාම වේග තත්වයක් තමයි තියෙන්නේ ජීවිතය කියන එකේ. ඒ ජීවිතයේ තියෙන අධික වේගය හිමීට හිමීට හිමීට හිමීට නතර නොවි නතර වෙන තත්වයකටපත් කරනවා. තදේ බල කර්මාන්ත කරමින් ගත කරන ගතිය සම්පූර්ණ කය නිශ්චර කරලා පැය ගණන් තියන්න පුළුවන් ගතියට තු කරන්න. කතා කරන්නේ නැතුවම ජීවත් වෙන කෙනා සුමාන ගණන් කතා නොකර ඉඳලා කටකම සෙයියාවක් නැතුව කතා කරන කෙනා කන්ත විවේකයක් දීලා පුරුදු කරගන්න ඕනේ. නින්දට මෙච්චර රුචි කෙනා జాగරියාන යෝගයේ නින්ද කඩාගෙන ඒකත් එක ශ්‍රී ලංකාව බලන්න වෙනවා. ඒ වගේම තමයි සංගණිකාව. නිතරම කාගේ හරි කුටියකට යන්න ඕනේ, කතා කරන්න ඕනේ, අරක මේක බෙදා ගන්න ඕනේ. ආන්නේ වගේ වැඩ කරන කෙනාට තේරුම් ගන්න ඕනේ මරණයේදී මට මේක හම්බ වෙන්නේ නැහැ. ඔය කොච්චර අයුපාසනකමින් හිටියත් ඒ ඔය ඔක්කොගම ගමන සෝනත් එක් පමණයි. එතනින් එහාට Taman තනියම යන්න ඕනේ. මොකද සංස්කෘත ශ්ලෝකේ සඳහන් කරන වස්තු ඔක්කොම gedar නතර වෙන නෑදායෝ අන්තිම වශයෙන් සෝන ළඟට යනකම් යනවා. එතනින් ඒගොල්ලෝ නතර වෙනවා. ඊට පස්සේ Taman යන්න වෙනවා. ඒකයි මේ කියන්නේ කටින්ම ওই දෙකම අතහැරලා දාලා පුරුදු කරගන්න ඕනෙම නැහැ. නෑඩාය කියන අතන තමයි නෑඩාය කියන්නේ ඕනෙම නැහැ. වස්තු භෝග කිව්වහම ඇඟේ එළෙන දේවල් ඕනෙම නැහැ. ඔය දෙක අතරලා දැම්මට පස්සේ මරණයට තියෙන බයක් නැතුව. අන්තික තමයි සංසග්ගාරාමි. හරීම සූක්ෂමව අපේ මේ කාලය විනාශ කරන දෙයක්. ඊතරෝම ඉන්නකොට කල්පනා කරනවා. අහවලාට මම දැනුම් දෙන්නේ කොහොමද? අහවලාගේ තොරතුරක් ලබා ගන්නේ කොහොමද? මම මේ ඉන්නකොට ඒ අතු මොනවද හිතනවද මං ගැන? අනේ යැත්තු මෙහිමයි මෙහිමයි කියලා ඒ එක්ක හඬ අහන්න එක්ක රූප දකින්න එක්ක ලියුල් ලියන්න ආදි වශයෙන් <clears throat> පුදුමාකාර ගාහ ගාහක ස්වරූපයක් මේක ගත කරුවට ඉතින් කය වශයෙන් විතර තිබුණාට හිත වශයෙන් බැඳිලා එහෙමනම් මරණයේදී මේකත් අත්හරිනකොට මහ විශාල කම්පනයක් වෙනවා පපංච කියලා කියන්නේ තණ්හාමාන දික්ක ඇති කරන මේ හිතවිලි රටක් මේවා කෙලින්ම එනවනම් රාග දෝෂ මොහ වශයෙන් අපිට තේරෙන නමුත් මේ ප්‍රපංච වෙනකොට ඒවා එන්නේ කටක් දාගන්න එන හොඳ සුවඳ යාළුවෙක් වාගේ වංචනිකව. නිබ්බිදා පහළ වෙනකොට නුරුස්නා ගතිය ඇති වෙනවා. පාළු ගති මතුවෙනවා. ඒ වෙලාවේදී ඒක කියන්න දෙයක් නැහැ. හරියට යෝගාවචරින් ප්‍රශ්න තියෙන්නේ මේ කමඨාන් සුද්ධ කරනකොට කියන්න දෙයක් නැහැ. ඒ වෙලාවට ඕනේ මේ මේ විවිධාකාර මේ බීෂණ ක්‍රියා. එහෙම නැත්නම් චිත්‍ර කතාවල තියෙන්නේ මේ මේ ඇක්ෂන් පැක්ට් ගාක් වැඩකින් සිද්ධි ඒව තමයි මේ භාවනා කියලා බලාපොරොත්තු වෙන්නේ. භාවනාදී තියෙන්නේ සංගණිකාරාමතාවෙන් නැති කරන එක. භාෂාරාමතාවෙන් නැති කරන එක. නිද්දාරාමතාවෙන් නැති කරන එක. ඝන සංගණිකාරාම නැති කරන එක. සංගණිකාතාම නැති කරන එක ප්‍රපංච නැති කරන එක. ඉතින් ඒකවල සුදු කඩදාසියක් ගෙනල්ලා පෙන්නනවා වගේ ඕන කරලා තියෙන විවිධ පාඩුලින් අද විචිත්‍රයක් ගෙනල්ලා පෙන්නනවා. මු සුදු කඩදාසිය වෙච්ච දවසේ අපි පාළුවෙන් කල්පනා කරනවා මොකක් හරි වැරදිලා වෙන්නද කියලා. මේ ධර්මතාවයේ අපි භයානකකම අපිට තේරෙන්නේ භාවනා කරලා එතෙන්ට ආව තමන් අත්දැක්කා. ඒකත් ප්‍රතික්ෂේප කරන එක. එතකොට මේ වගේ බණක එහෙම ධර්ම සාකච්ඡාවක ඒ වගේ තමන්ට කවදා හරි එක කියලා පැහැදිලි කරගන්න පුළුවන් වෙලාවක් ආවොත් තේරෙන්න පටන් අර ගන්නවා මේ නිවන කියන එක නහයයට තියෙන. අපි හැමදැනම හොය හොය ඇවිදිනවා නිවන හොයන්න. ඒ හොයන වාරයක් පාසා නිවන ඉක්මවනවා. මොකද මේ නිවන තියෙන්නේ නහයක්. නිබ්බිදාවත් එක්ක. නමුත් නිබ්බිදා වෙනකොට අපි ඒකට ප්‍රතිකර්ම හොයාගෙන යනවා. වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු හම්බ වෙනවා. නැත්නම් කේන්දර බලන්න යනවා. දෛවඥයෝ හොයනවා. ඉතින් එන්නේ නිබ්බිදාට මුහුණ දෙන්න පුළුවන් නම් ඉතින් අහන්න දෙයක් නැහැ මරණානුස්සති භාවනා වඩන කෙනාට මරණ බය නැති වෙනවා. ඒක තමයි ඒකට ලැබෙන ආනිසංසය. ඉතින් ඒක නිසා හොඳින් ජීවත් වෙනවා නම් මරණ බයයි. ඒ නිසා මරණ මොහොතේදී බොහොම සුවද මරණදී ඉවත් සම්බන්ධ කරගන්නවා. මේ කායගත සතියේ අපි පටන් අරගත්තේ ආනාපාන සතිය. අපි ඒකට කියන්නේ පණ කියලා. ප්‍රාණයාම කියලා කියන ආනාපාන. දැන් ඇවිල්ලා තියෙන්නේ මරණානුස්සතිය. කායගත සතිය අපි කායගත සති කියන භාවනා කොටස ආනාපානිය අපි ආස්තික පැත්ත හොඳ පැත්ත මංගල පැත්ත විදිහට ගත්තොත් මරණානුස්සතිය තමයි නාස්තික පැත්ත දුමංගල පැත්ත එහෙම නැත්නම් අකල්‍යාණ පැත්ත අභද්‍ර පැත්ත නමුත් මේ දෙක අතර පුංචි සම්බන්ධතාවයක් පෙන්ලා දෙන්න පුළුවන් ඒක සමහර වෙලාවට අපි තේරවාද ක්‍රමය ඍජුව සම්බන්ධ කරන එක නෙවෙයි නමුත් ඒක හොඳ හයියක් ඇති කරලා දෙනවා යෝගාවචරයට ඒ මොකද්ද තේරවාදී වන්ත අපි පිළිඅර ගන්නවා මිනිස්සෙක් උපදිනකොට යම් කිසි ආයුෂ ප්‍රමාණයක් කර්මානුරූපව ලැබගෙන යනවා කියන එක. ඒක තව ඩිංගිත්තක් විස්තර කරන වේදයේදී මෙන්න මෙච්චර හුස්ම ප්‍රමාණයක් අරගෙන යන්නේ කියලා. අපි එනකොට කෝටි 10ක් ආස්වාස් ප්‍රසවාස රැගෙන එනවා. මේක හස්වස් හස්වස් කාලෙ ඉක්මට ඉක්මට ගියොත් ඉක්මට මැරෙනවා. කලබලෙ මේ යන්ත්‍රය උදුවෙව්වොත් ඉක්මට මැරෙනවා. බොහෝම හිමීට ආස්වාස් ප්‍රසවාස වැටෙනවා නම් බොහෝම දීර්ඝායතයි. ඝන සංගණිකාව වැඩි කෙනාට බොහෝම ශීක්‍රයෙන් ආනාපාන චිත්ත වෙනවා. කම්මාරාමතාවේ තියෙන කෙනාට ඒ වෙලාවේදී බොහෝම ශීක්‍රයෙන් ආනාපාන චිත්ත වෙනවා. බස්සාරාමතාවේදී අපි කොච්චර හදවත වැඩ කරනවද කියලා බලන්න හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන රෝගේ වැඩිම තියෙන ගුරුවරුන්ට. විතර කතා කරන නිසා හිතාගන්න බැරි තරම් ශක්ති විශේෂයක් ශක්ති ප්‍රදේශයක් බය වෙනවා. ඒකයි මේ හොඟ දෙනකොට ලොකු සාන්තියක් දැනෙන කතා කරලා පස්සේ. ඒ වගේම තමයි ඝන සංගණිකාරාමතා සංග මේ සංසග්ගාරාමතා ඒ වගේම එකක්. හොඳට තේරෙන්න පටන් අරගනි මේ හිත හිතවිලි තොරව පවතින අවස්ථාවට ආපුහම ආනාපානයේදී ආස්වාස ප්‍රස්වාස දෙක අතර සමතාවයකටපත් වෙනවා මේ නිසා ප්‍රාණයාම කියන ඒ හත යෝග ශාස්ත්‍රයේ තියෙන භාවනාවේදී භාවනාවක් කියලා සමාජයට පාවිච්චි කරන වචනේ ඒකෙදී හොඳට කල්පනා කරන්න කියනවා 1 2 3 4 කියලා හුස්ම ගන්න වාරේ කීයටනම් කල්පනා කරන්න පුළුවන් හුස්ම කොච්චර වෙලා නතර කරනවද? හුස්ම පිට කරනකොට කොච්චර වෙලා යනවද? සාමාන්‍යයෙන් ඔය සුසුම් හෙලන විලාප දෙන එහෙම නැත්නම් මේ මේ මයින්හමා දින්න වගේ වේගෙන් වැඩ කරන අපි කියනවා අර චිත්‍රපටයක සිද්ධි බහුල නම් අපි හරි කැමැති. ඒ මොකද වේගෙන් අපි හුස්ම ගන්න අපි දන්නේ නැහැ. ආන්නේ වගේ යන වෙලාවෙදී උඟ වෙලාවක් ගන්නවා අපි හුස්ම ගන්න. නතර කරගෙන ඉඳිලක් නෑ හොස් ගාලා පිටේ. මේකට අපි කියන සුවාසය අරිනවා කියන්නේ. මේ විදිහට අපි වේ හිමීට හුස්ම ගන්නක් ගිහිලා ඒක භාරට පිට කරනවා නම් තාමත්ම ආවේග චර්චයක්. නමුත් අපි මැරෙන්නේ යන්නේ ඉඳ තියෙනවා කවදාකවත් මේක අපි දැකලා නැතුව. දැන් ওই දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති රස්සං වාස සන්තෝ රස්සං වාස සාමිති පජානාති කියලා කියන්නේ ආරම්භයේදී සක්මන් කරමින් ඉඳලා ආවිල වාඩි වෙච්ච යෝගාවචරයාගේ ආශාස ප්‍රසාර චේතිගා රුධිර ධාතු වේගයෙන් වැඩ කරනවා, ඉඳුරන් වේගයෙන් වැඩ කරනවා, පිටිවිලි ධාරාව වේගයෙන් වැඩ කරනවා, වචන කතා නොකරුවත් හිත මේ ඇතුලේ තමන්ට කතා කරන ගතිය තියෙනවා. මේ ශ්‍රේ රාශි නිසා ආනාපාන දිග. ඒ දික් වෙන්න දික් වෙන්න අවශ්‍ය කෙටි. ආනාපාන ඉතාමත්ම සියුම් කෙටිව අවතින අවස්ථාවම තද නිින්දේ ඉන්න අවස්ථාව. ඒ වෙලාවේදී ආශ දික් වෙනවා. ඒක නිසා අපි ආනාපාන භාවනාවේදී වගේ එnte ente ente සියුම් කරමින් ආනේ පානේ සමබර කරමින් ස්වභාවික හුස්ම රැල්ල වැටෙන්න අරිනවනම් අපි ස්වභාවික ජීවිතයේ ආයුෂ ගත කරලා මැරෙන්නේ කියලා. එහෙනම් වේගවතියට ඒ ධාවනකාරී අති ධාවනකාරී ජීවිතවලට යනකොට අකාල මරණ සිදු වෙනවා. ඒක නිසා දුසිල්වත් ජීවිතයට